සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි අද දවසෙත් සූදානම් වෙන්නේ තථාගතයන් වහන්සේගේ ධහම ශ්‍රවණය කරගන්න ඒ උතුම් වූ ධහම අපට මෙලොව පරලොව සැනසීම උදෙසා උපකාර වෙන්නා උතුම් වූ දේ වෙන අපට මෙලොව පරලොව සැනසීම ලබන්න පුළුවන් ස්ථීර සාරම සැනසෙන්න පුළුවන් වෙන කිසිදු දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා ධර්මයම පින්වත්නි ශ්‍රවණය කරගන්නට ඕනේ. ධර්මයම වටහා ගන්නට ඕනේ. ධහමම අවබෝධ කරගන්නට ඕනේ. ඒකටයි මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය. ඒකටයි මේ බුද්ධෝත්පාද කාලය. ඒකටයි මේ මනුෂ්‍ය හිතක් ලැබුණේ. තව කොච්චර කාලයක් මේ මනුස්ස හිතත් එක්ක ඉන්න පුළුවන් වෙයිද දන්නේ බොහෝම ටික කාලයයි වෙන්න පුළුවන්. ලැබුණ මනුස්ස හිතත් එක්ක වාසය කරන්න ලැබිලා තියෙන මේ මනුස්ස ජීවිතේ කාලය හරීම වටිනවා. අද දවසෙත් මේ ගෙවෙන්නේ මේ වෙලාවෙත් මනුස්ස ජීවිතයේ ගෙවෙන කාලය. මේ කාලේ දේශනා කරන මටත් මේ පින්නත් අයටත් ධර්ම ශ්‍රවණය කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. විමුක්තායතන දෙකක් මේ වෙලාවේ සිද්ධ වෙනවා. පින්නත් අයට ශ්‍රවණය තුළින්, දේශනාව තුළින් දේශනා කරන ස්වාමීන් වහන්සේට. ඒ නිසා මේ පැය ගත වෙන්නේ මනුෂ්‍ය ජීවිතේ කුසල් උපාදනය වෙන අවස්ථාවක්. ඒ නිසා මේ පින්නත් අය නිතර නිතර නිතර නිතර ධර්ම ශ්‍රවණය කරගන්න. තථාගතයන් වහන්සේ දේශනා කරපු ධහම ශ්‍රවණය කරගන්නවා හැර ඒ දේ අවබෝධ කරගන්නවා හැර මේ ජීවිතේ වෙන බලාපොරොත්තු වෙන්න ස්ථිරසාර සැනසීමක් නිවීමක් ඇත්තේමත් නැහැ. ඒ නිසා ධහම අවබෝධ කරගන්නම අපේ මූලිකත්වය දෙන්න ඕන අපේ ජීවිතේ ඕපනායක ගුණයක් හැටියටත් පෙන්වලා තියෙන්නේ. අනිත් වැඩවලට කලින් පළවෙනි කාරණය වෙන්න ඕනේ ධහම අවබෝධ කර ගැනීම. නිසා මේ ජීවිතේ ලැබිච්ච ජීවිතේ මේ ගත වෙන මේ වේලාව තුළ අද දවසේ අපි විමසා ගන්න බලාපොරොත්තු වෙන්නේ තේරුම් ගන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායට අයිති උපරි පණ්ණාසකයට අයිති දේවදා වග්ගයේම තියෙන ගෝපක මොග්ගල්ලාන කියන සූත්‍ර දේශනාව. මේ ගෝපක මොග්ගල්ලාන කියන සූත්‍රය නමින් හඳුන්වන්නට හේතුව මේ පින්නත් අයට සූත්‍ර දේශනාවදී හමු වෙයි. මොකක්ද ඒකට හේතුව? මේ ගෝපක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණයා නිසා තමයි ඇසුරු කරගෙන මේ සාකච්ඡාව සිදුන නිසා තමයි මේ නම දාලා තියෙන්නේ. ඇතුළත් කරලා තියෙන්නේ. මේ දේශනාව පින්වත්නි තථාගතයන් වහන්සේ නෙවෙයි දේශනා කරන්නේ. මේ දේශනාව සිද්ධ කරන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. මේ සූත්‍ර දේශනාව ආරම්භයේදීම සඳහන් වෙලා තියෙනවා මම ආරම්භයේදීම සිහිපත් කරපු විදිහට ඒකං සමයං ආයස්මා ආනන්දෝ රාජගහේ විහෙරති වේලුවනේ කලන්දකෙනවා කියේ. ඒ සමෙහි ආනන්ද ස්වාමීන් වහන්සේ වේලුවනේ කලන්දක නිවාප කියන ඒ ඒ ප්‍රදේශයේ තමයි වැඩ වාසය කරේ ඒ උයනේ ඒ සමයේ. එතකොට මොකද්ද මේ සමය? මේ ආනන්ද ස්වාමීන් වහන්සේ එතකොට මේ කාලේ වෙනකොට අචිර පරිනිබ්බුතේ භගවති. තථාගතයන් වහන්සේ පිරිනන් පාලා බොහෝ කාලයක් නැහැ. අර්ථ කතාව තුළ සඳහන් කරලා තියෙනවා තථාගතයන් වහන්සේ පිරිනවන් පාන්ද පාලා අවසානයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ධාතු බෙදීම කරගන්න ධාතු බෙදීම සිද්ධ කරලා අවසානයේ රජගහනුවර ඒ පළමු ඒ ධර්ම සංගායනාව සිදු කිරීම සඳහා ආපු කාලය කියලා. ඒතර බලන්න මේ අපිට මේ ජීවිතේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලය. මේ ධර්මයෙන් සැනසෙන අපි තථාගතයන් වහන්සේගේ ඒ මහත් වූ කැපකිරීම නිසා බෝධිසත්ව ජීවිතයේදී ඒ උතුමන් වහන්සේ කරපු කැපකිරීම නිසා මහා සාගරයේ ජලය පරදවලා ලේ දන් දුන්නා. අහසේ තියෙන තරු පරදවලා ඇස් දන් දුන්නා. මහා පොළොවේ පස්තරදවලා ශරීර මාංශය දන් දුන්නා. මහා මේරුව පරදලා උටුණු පලන් හිස් දන් දුන්නා. මේ අතිශයෝක්තින් වර්ණාවක් නෙවෙයි. ධර්මයේ දන්නවනම් අනවරාග සසර පිළිබඳව දන්නවනම් මේ පින්නත් අය විමසා ගන්න බලන්න. අපි වෙනුවෙන් කරපු කැපකිරීම ඒ විදිහට සඳහන් කරලා තියෙනවා. ධර්මයේ තුල ධර්ම සාහිත්‍ය තුල ඒ විදිහටයි සඳහන් වෙලා තියෙන්නේ. ඒ තරම් මහා සංසාර ගමනක් අපි වෙනුවෙන් පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියන ආකාරයට මහා වෙහෙසක් දැරුවා. ඒ අපිට මේ ධම අවබෝධ කරලා දෙන්න මේ ලෝක සත්‍යය දුකින් නිදහස් කරවන්න තිබුණා වූ මහා කැමැත්ත, ඒ උත්සාහය, ඒ වීරය. ඒ නිසා ඒ උතුමන් වහන්සේ ඒ උත්සාහයේ අවසානයේදී බුද්ධත්වයටපත් වුණා. බුද්ධත්වය ලබාගෙන බුදු වෙලත් අපි වෙනුවෙන්ම ධර්මය දේශනා කරා. බොහෝ ලෝක සත්‍ය දුකෙන් නිදහස් කරා. සමහරක් විටදී තථාගතයන් වහන්සේ පයින්ම බොහෝ දුර ප්‍රදේශ වැඩම කරන්න යෙදුනා. බොහෝ තැන් වලට සමහරක් විට එක කෙනෙකුට පමණක් පිහිට වෙන්න පවා බොහෝ දුර ප්‍රදේශයේ වැඩම කරන්න දෙදුනා. ඒ පුද්ගලයාගේ හේතු සම්පත් දැකලා ධර්මය දේශනා කරා. සමහරක් විට පුංචි දෙයක් පූජා කර වන්දනාමාන කරා. භාගතුන් වහන්සේට වන්දනාමාන කරලා සුගතිය ඉපදුනා. දුගතිය ඉපදෙන්න හිටපු අය සුගති ආත්භාවයන් ලැබුවා. ඒ වගේ අපි වෙනුවෙන්ම මේ ලෝක සත්‍යය වෙනුවෙන්ම බොහෝ දුර්ලභව මේ ලෝකේ පහළ වෙන ඒ තථාගතයන් වහන්සේ ගෞතම බුදුරජාන් වහන්සේගේ පිරිණිවීමෙන් අනතුරුවයි මේ සූත්‍රය සාකච්ඡා වෙන්නේ. තථාගතයන් වහන්සේ බොහෝ වාරයකදී ආනන්ද ස්වාමීන් වහන්සේට සිහිපත් කරා සතර ඉද්ධිපාදයන් වැඩි වූ කෙනෙකුට ආයස්කල්පයක් ඕ ඊට වැඩි කාලයක් වැඩ සිටින්න පුළුවන්. මායාගේ බලපෑමක් නිසා ආනන්ද ස්වාමීන් වහන්සේට තථාගතයන් වහන්සේගෙන් ඉල්ලීමක් කරන්න බැරි වුණා. පසු මේ මාරයා මාර දිව්‍ය පුත්‍රයා තථාගතයන් වහන්සේ මුණ ගැසීමට ඇවිල්ලා තථාගතයන් වහන්සේට සිහිපත් කරනවා. බුද්ධත්වයට පළමුව ඒ මුල් කාලයේදී බුදු වීමෙන් අනතුරුව මාරය ඇවිල්ලා තථාගතයන් වහන්සේ සඳහන් කරනවා දැන් වහන්සේ දැන් බුදු වෙලා දැන් අවශ්‍ය කරන කාරණේ සිද්ධ වුණා දැන් පිරිනවන් පාන්න තථාගතයන් වහන්සේ වෙලේ දේශනා කරා සඳහන් කරා මාරයට මගේ සිව්වණක් පිරිස භික්ෂු භික්ෂුණී උපාස උපාසිකා කියන සිව්වණක් පිරිස වික්ත විනීත බහුශ්‍රත ධර්මදර ධම්මානුධම්ම ප්‍රතිපත්තියට ඇතුළත් වෙලා ඉන්න පරමත ධර්මානුකූලව විසඳන එහෙම සිව්වණක් පිරිසක් බිහි වෙනතුරු මම පිරිනවන් පාන්නේ නැහැ කියලා මාරයට පොරොන්දු වුණා. මාරයා භාගතුන් වහන්සේ එසේ ඒ පිරිනන් පාණ්ඩ ආසන්න කාලයේදී සිහිපත් කරාවිලා දැන් තථාගතයන් වහන්සේ සිවණක් පිරිස වික්තයි විනීතයි විචාරදයි බවසුතයි උගතයන් වහන්සේ තථාගතයන් වහන්සේට පිරිනන් පාණ්ඩ කාලයයි කියලා සිහිපත් කරා ඉවලේ තථාගතයන් වහන්සේ මාර්ගීය පුත්‍රය සඳහන් කරන ඔබ වෙහෙස වෙන්න ඕනේ අදින් තුන් මාසයක් ගත වෙන නම් තුල තථාගතයන් වහන්සේ පිරිනවන් පානවා කියලා සිහිපත් කරා. ඉන්න අනතුරුව මේ මහ පොළොව සෙලවුණා. ඒ උතුමන් වහන්සේ තුන් ලෝකේ අවබෝධ කරගත්තු මහා ශ්‍රේෂ්ඨ ඒ උතුමන් වහන්සේගේ ඒ පිරිනවන් පානවා මාස 3කදී මේ මහ පොළොවට හිතක් නැති මහ පොළොවට දරන්න බැරි වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේම පොළොව කම්පා වෙන්න කාරණා විමසලා දැනගෙන එවෙලේ සිහිපත් වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් කරා. භාගතුන් වහන්සේ වැඩ සිටින්න ආයුෂ් කල්පයක් හෝ ඊට වැඩි කාලයක් වැඩ සිටින්න කියලා ඉල්ලීමක් කරා. නමුත් දැන් තථාගතයන් වහන්සේ ආයු සංස්කාරය අතහැරලා ඉවරයි. ඉන් අනතුරුව තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කිරීමට පැමිණ බොහෝ ප්‍රදේශවලට නැවතත් වැඩම කරමින් බොහෝ කායිකවත් මහා වෙහෙසක් තිබියදීම තථාගතයන් වහන්සේ මේක සීලය මේක සමාධිය මේක ප්‍රඥාව වශයෙන් බොහෝ ධර්ම දේශනා කරා අවසානයේ තථාගතයන් වහන්සේ පිරිනවන් පාන්නට යෙදුනා මේ ලෝකයට පහළ වෙච්ච උතුම් ඇසක් බඳු ඒ උතුමන් වහන්සේ පිරිනවන් පෑවා ඉන් අනතුරුව ධාතුන් බෙදීම සිද්ධ කරලා ධාතු බෙදීමෙන් අවසානයේදී ඒ රජගහ නුවර පළවෙනි ධර්ම සංගායනාව සිදු කිරීම සඳහා පැමිණිච්ච කාලයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ මේ මේ උයනේ වැඩ වාසය කරන්න යෙදුනේ මේ වේලුවන කලන්දක නිමාබ කියන ප්‍රදේශේ ඒ වැඩ වාසය කරන කාලේ මේ සමයේ තමා එතකොට තථාගතයන් වහන්සේ පිරිනවන් පාලා තුන් මාසයක් පමණ ගත වෙච්ච කාලය තුල එතකොට මේ සමයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ රහත්භාවය ලබාගෙන නොසිටපු කාලයක් කියලා අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. මොකද ධර්ම සංගායනාව ආරම්භ කරන්න ඒ අවස්ථාවේදී මුල් වෙලාවෙදී වීරය කරලා ඒ ඒ තැනට වැඩම කරන්න දෙදුනේ ආනන්ද ස්වාමීන් වහන්සේ රහත්භාවය ලබාගෙනම. ඉතින් මේ කාලයේ කලන්දේක නිවාප කියන වේලවනාරාමයේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරන කාලේ තේනකෝපන සමයේන රාජා මගදෝ අජාසත්තු වේදේහි පුත්තෝ රාජගහං පරිසංකාරාපේති රන්නේ පජ්ජෝතස්ස ආසංකමානෝ සඳහන් කරලා තියෙනවා මේ කාලේ වෙනකොට මේ අජාසත් රජුරු අජාසත් රජුරවන්ට සැකයක් ඉපදෙනවා. පජ්ජෝත රජුරෝ විසින් මේ ප්‍රදේශය ආක්‍රමණය කරන්න පුළුවන් කියලා. මොකද අර්ථ කතාවේ තුල සඳහන් කරලා තියෙනවා මේ පජ්ජෝත රජුරෝ බිම්බිසාර රජුරවන් එක බොහොම හිතවත්. ඒ හිතවත් වෙච්චි මේ පජ්ජෝත රජුරෝ හිතවත්භාවයේ ඇතුණ විදිහ සඳහන් කරලා තියෙනවා මේ ඡන්දපජ්ජෝත රජුරුවන්ගේ මහා රෝගයක් තිබුණා. ඒ රෝගයට ජීවක වෛද්‍යරය යොමු කරලා ඒ රෝගය හොඳ කරා. මේ වෙලාවේ පින්නාන්ති ඒ සිදුවීම සිහිපත් කරොත් එහෙම කෙටියෙන් නමුත් මේ ජීවක වෛද්‍යවරයා උප්පත්තිය ලැබුවේ මේ ජීවක වෛද්‍යවරයා පින්නාන්ති උප්පත්තිය ලැබුවේ ශාලවතී කියන නගර සෝබණියගේ කුසේ විශාලානුවරත් බොහෝම අලංකාරවත් කියන දේ නිසා රජගහනුවරත් ශාලවතී කියන කුමාරිකාව දෙව්වා ඒ නගරේ අලංකාරය පිණිස නගර සෝබණියක් ලෙස. ඇය දාව උපන් කෙනෙක් තමයි. ඇය 16ක් ඒ දරුවා ලැබුණාට පස්සේ 16කට සඳහන් කරා ඊළඟ මේ කසලබඩක දාන මේ දරුවව. මේ අබේරාජ කුමාරයා මේක දැකලා ඒ සේවකයෝගේ මාර්ගයෙන් අබේරාජ කුමාරයාට පුළුවන්කමක් ලැබුණා මේ දරුවව හදාගන්න ජීවත් වෙලා හිටපු නිසා ජීවක කියලා නම තිබුණා. විනය පිටකය තුල පින්නාත මේ විස්තරය බොහොම අපූර්වවට සඳහන් කරලා තියෙනවා. පසුව මේ ජීවක කියන මේ වෛද්‍යවරයෙක් හැටියට මෙතුමා වැඩි ලොකු වුණාට පස්සේ මේ අබේ රාජකුමාරයන් අහනවා අම්මා කොයිද තාත්තා කවුද කියලා. අබේරාජ කුමාරය සඳහන් කර අම්මා කවුද කියලා නම් දන්නේ නැහැ. ඔබ හදාගත්තේ මම. නිසා මම පියතුමා පසු මේ ජීවක වෛද්‍යවරයා ඒ කුඩා කාලයේදී දිසාපාමුක් ආචාර්යවරයෙක් හොයාගෙන ඒ වෙදකම් පිළිබඳ ඇඳුරෙක් හොයාගෙන ගිහිල්ලා අබේරාජ කුමාරයාටවත් ගෙන්වත් අහන්නේ නැතුව ඔහු යටට අවුරුදු 7ක් ඉගෙන ගත්තා. වෙදකම අවසන් වෙන්නේ නැති කාරණය මේ වෙදදුරාගෙන් විමසුවාට පස්සේ ඒ ප්‍රදේශයේ යොදුනක් පමණ ප්‍රදේශයේ බෙහෙතක් නොවන දෙයක් හොයාගෙන යන්න කිව්වා. බොහෝ ප්‍රදේශය ඇවිදනම් බෙහෙතක් නොවන දෙයක් හොයාගන්න බැරි වුණා. ඒ කාරණය දැනගත්තට පස්සේ ඔබ ඉගෙන ගන්න අවසానයි ඒ නිසා අවශ්‍ය කරන මුදලක් සුළු මුදලක් දීලා පිටත් කරා. රජගහනුවරේ යන අතරමඟදී මේ ජීවක වෛද්‍යවරයාගේ මුදල් ටික අවසන් වුණා. සාකේත නුවරදී අවසන් වුණා. පස්සේ මේ මුදල් හොයා ගැනීම අවශ්‍ය කාරණේ බව තේරුම් ගත් ජීවක වෛද්‍යවරයා ආහාර නැතුව මුදල් නැතුව ආහාරවත් ලැබෙන්නේ නැති බව දැනගෙන ඒ සාකේත නුවරේ අවුරුදු 7ක් පමණ තිබුණ හිසේ කැක්කුමක්. ඒ සිටු දියණියකට ඒ සිටු දේවියට තිබුණ හිසේ කැක්කුමක් හොඳ කිරීමට ගියා. ඒ දේවිය මේ ජීවක වෛද්‍යවරයා තරුණභාවය සේවකයන්ගෙන් දැනගෙන යන්න කිව්වා මාව හොඳ කරන්න බොහෝ බොහෝ ඇඳුරු දිසාපාමොක් වෙදදුරු ආවා. නමුත් ඒ අයට බැරි වුණා මේ තරුණ කෙනා කොහොමද කරන්න යන්න කිව්වා. ජීවක වෛද්‍යවරයා සඳහන් කරා මම මුදල් ගන්නෙ හොඳ වුණායින් පස්සේ කියලා. ඊට පස්සේ මේ දේවියට ඒ කාරණේ දැනගෙන ජීවක වෛද්‍යවරයාගෙන් බෙහෙත් කරා. ජීවක වෛද්‍යවරයා මේ නස්න බෙහෙතක් ලැබලා දුන්නා. මේ නැස්න කරනවත් සමග අවුරුදු 7ක් පමණ තිබුණ මේ අමාරුව හිසේරුජාව එතුමියගේ හොඳ වුණා. පස්සේ බොහෝ මුදලක් ලැබුණා. ඒ අවශ්‍ය කරන දේ ලබාගෙන අබේරාජ කුමාරයා වෙත ගිහිල්ලා මාව පෝෂණය කරපු ණය නිදහස් වෙන්න කියලා ලබලා දුන්නා. නමුත් බාරගත්තේ නැහැ. ඔහු පිටත් කරා. බාර ගන්න නැතුව ඔහුටම ලබලා දුන්නා. පසුව මේ කාලේ වෙනකොට ඒ රජගහ නුවර සිටුවරයෙකුට මේ විජීවක වෛද්‍යවරයා බෙහෙත් කරා. හිසේ තිබුණ ඒ දවස් 5කින් පමණ මියපල්ලෝ යන්න හිටපු එක්කෙනෙක් පවා හොඳ කරා. මේ හිස පළලා හිස කට්ට අයින් කරලා මේ පණුව දෙන්නේ එළියට අරන් දාපු සිදුවීමක් පිළිබඳව මේ පින්නත් අය අහලා ඇති. මේක බොහොම අපූර්ව සිදුවීමක්. ඉතින් ඒ විදිහට ඒ ලෙඩෙත් හොඳ කරා ඊළඟට රජගහ නුවර ඒ බිම්බිසාර රජුරවන්ට බගන්දරා නම් රෝගයක් හැදිලා බොහොම අපහසුතාවයකට පත් වෙලා බොහොම ලැජ්ජාවෙන් හිටියේ. බිසෝරුත් ගෙන්නුත් ගෙන් නිසාම බොහොම ලැජ්ජාවට පත් වෙලා හිටියා. මේ කාරණය නිසා ජීවක වෛද්‍යවරයා ගෙන්නුවා. ජීවක වෛද්‍යවරයා ගෙන්නලා පොඩි බෙහෙතකින් මේ බගන්දරා රෝගය සුව කරා. බිම්බිසාර රජුරවන්ගේ රෝගය සුව වුණායින් පස්සෙත් මේ ඡන්ද පජ්ජෝත කියන රජ්ජරුවන්ට රෝගයක් තිබුණා පාණ්ඩු රෝගය. දැන් මේ සූත දේශනාවේ සඳහන් කරලා තියෙන්නේ පජ්ජෝත රජ්ජරුව නිසා සැකයක් ඉපදුනා කියලා. අජාසත් රජ්ජරුවන්ට. ඉතින් මේ කාරණේදී පින්වත්නි මේ ඡන්දපද්දෝත රජ්ජරුවන්ගේ පාණ්ඩු රෝගය සුව කිරීමට ජීවක වෛද්‍යවරයා ගියා. ඉන් අනතුරුව ජීවක වෛද්‍යවරයා මේ පජ්ජෝත රජුරුවන්ගේ රෝගය බලලා ගිතෙල් සමග බෙහෙතක් අවශ්‍ය බව දැනගෙන රජුරවන්ට සඳහන් කරා. නමුත් මේ පජ්ජෝත රජුරෝ ගිතෙල් වලට කැමති නැහැ. සඳහන් කරා ජීවකය ගිතෙල් නැතුව බෙහෙතක් සකස් කරන්න මට ගිතෙල් අප්‍රියයි පිළිකුල් කියලා. මේ පජ්ජෝත රජුරෝ ත ගිතෙල් නැතුව මේ රෝගය සුව නැති බව ජීවක වෛද්‍යරයා දැනගෙන මේ පජ්ජෝත රජුට ගිතෙල්ම අවශ්‍ය බව කාරණේ දැනගත්තු ජීවක බොහෝ කහට මිශ්‍ර කරලා ගිතෙල් මිශ්‍ර කරලා බෙහෙත සකස් කරා. ඊට කලින් බෙහෙත දෙන්න කලින් ජීවක වෛද්‍යරා සඳහන් කරා රජතුමනි අපි විද්දු හැටියට අපිට නැකත් වලට තමයි බෙහෙත් ආදිය සොයන්නේ. නිසා මේ දේවල් ලබා ගන්න මට එළියට යන්න වෙනවා මේ මාලිගාවෙන්. ඇතුළට එන්න වෙනවා. ඒ නිසා අවශ්‍ය කරන වාහනයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන දොරටු ඇර ගැනීම සඳහා මට අණ කරන්න කියලා සේවකයන්ට අණ කරන්න කියලා සඳහන් කරා. රජුරු ඒ විදිහට අණ කරලා තිබුණ ඕන වෙලාවක වාහනයක් අරගෙන ගිහිල්ලා බෙහෙත් ආදී අරගෙන ආව හැකි. මේ ජීවක වෛද්‍යවරයා බෙහෙත රජුරුවන් අතට දීලා පිටත් වුණා. දද්දවතිකා කියන දවසකට යොදුන් 50ක් පමණ යන්න පුළුවන්. මේ ඇතින්න පිට නැගලා පිටත් වෙලා ගියා. වේගෙන් පිටත් වෙලා ගියා. රජ්ජුරුව මේක පානය කරාට පස්සේ දැනගත්තා. ඔක්කාරයට එන්න ගත්තා. ගෙතෙල් දාලා බව දැනගෙන සේවකයන් ඇහුවා හොයාගෙන එන්න දීවක වෛද්‍යවරයව. මෙහෙම සේවකව සඳහන් කරා මෙහෙම බද්දවතික ඇතුළු පිට අරගෙන ගිහිල්ලා කියලා. පස්සේ දවසකට යොදුන් 60ක් පමණ දුර යන්න පුළුවන් මේ අමනුස්සයෙක් නිසා උපන් කාක කියන 16 සඳහන් කරා ඔබ ගිහිල්ලා ජීවක වෛද්‍යරය හොයාගෙන එන්න. හැබැයි දෙන දෙයක් ගන්න එපා. බොහෝ මායම් සහිතයි වෙදවරු නිසා දෙන දෙයක් නම් ගන්න එපා කියලා පිටත් කරා. මග යනකොට කොසබෑ නුවරදී මේ ජීවක වෛද්‍යරය ආහාර ගන්නවා. මේ කාක කියන 16 සඳහන් කරා රජ්ජුරුව ඔබ අරගෙන එන්න කිව්වා කියලා. ඊට පස්සේ වෛද්‍යවරයා සඳහන් කරා මම මේ ආහාර අරගෙන ඉවරනකම් ඉන්න කියලා. ඔබත් ඇවිල්ලා ආහාර ගන්න කිව්වා. කාක කියන දාසය සඳහන් කරා. රජුරෝ මට මෙහෙම ගන්න එපා කිව්වා කියලා. ඊට පස්සේ මේ ජීවක වෛද්‍යවරයා මේ ඇතුලේ බෙහෙතක් සංගවාගෙන නෙල්ලි ආහාරයට ගන්නවා, පැන් ආදිය බොනවා. ජීවක වෛද්‍යවරයා සඳහන් කරා පැන් බොන්න, නෙල්ලි කන්න කියලා. ජීවක වෛද්‍යවරයාත් ආහාර ගන්න නිසා සැක නොකර මේ කාක කියන දාසයා අර නෙල්ලි ගෙඩියක් අරගෙන භාගයක් කනකොටම විරේක වෙන්න ගත්තා. ඒ වෙලේ බය වෙලා මගේ ජීවිතේ නැති වේද කියලා විමසුවා. ජීවක වෛද්‍යර සඳහන් කරා නෑ ඔබගේ ජීවිතෙත් හැකෙනවා රජ්ජුරුවන්ගේ රෝගයක් සුව වෙනවා එහෙනම් මේ බාධව ටික ඇතින්න අරගෙන යන්න මම ගියොත් එහෙම රජ්ජුරුව මාව මරලා දාන්න නිසා මම එන්නේ නෑ කියලා ජීවක වෛද්‍යරයා අපෝ රජගහනුවරට ගිහිලා බිම්බිසාර රජ්ජුරුවන්ට මේ කාරණේ සඳහන් කරා. රජ්ජුරුවත් සඳහන් කරා ඔබ ආපු එක හොඳයි නැත්නම් ඔහු ඔබව මරනවා කියලා. දැන් මේ දරුණු රජ කෙනෙක් පජ්ජෝත කියන්නේ ඡණ්ඩ පජ්ජෝත හැටියට සඳහන් කරලා තියෙනවා. ඉන් අනතුරුව බෙහෙත් කරන්න අවශ්‍යතාවයක් උමනා වුණා තථාගතයන් වහන්සේට. තථාගතයන් වහන්සේට බෙහෙත් කරන්න උමනාවක් ආවේ තථාගතයන් වහන්සේ ශරීරයේ බොහෝ දොස් සහිතයි. විරේක කරගන්න කැමතියි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කරා. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ජීවක වෛද්‍යරයෙක් ළඟට ගිහිල්ලා විමසුවා. ජීවක වෛද්‍යරයා සඳහන් කළා තථාගතයන් වහන්සේට තෙල් ආහාරයට ලබලා දෙන්න, ශරීරය මුදු කරන්න කියලා. ඊට පස්සේ ජීවක වෛද්‍යරයා තථාගතයන් වහන්සේ කෙරෙහි කරුණාවෙන් ගොරෝසු බෙහෙතක් ගන්නේ නැතුව බොහොම සියුදු මුදු බෙහෙතක් අරගෙන ආවා මොනවාද අරගෙන ආවේ නෙළුම් මල් මිටි තුනක් මල් මිටි තුනක් අරගෙන ආව බෙහෙත් ගල්වල පළවෙනි මල් මිට ඉඹිනකොට තථාගතයන් වහන්සේට දහවතාවක් විරේක වෙනවා. දෙවෙනි මල් මිට සිඹිනකොට දහවතාවක් විරේක වෙනවා. අනිත් මල සිඹිනකොටත් මල් මිට සිඹිනකොටත් දහවතාවක් විරේක වෙනවා. මේ ආකාරයට සකස් කරලා තථාගතයන් වහන්සේට ඒක ලබලා දීලා පිටත් වෙලා යනකොට මගදී ජීවක වෛද්‍යරට මතක් වෙනවා තථාගතයන් වහන්සේ ශරීරයේ බොහෝ දොස් වැඩි. ඒ නිසා තිස් වතාවක් විරේචනය වෙන්නේ නැහැ. 29 වතාවයි විරේචනය වෙන්නේ. තථාගතයන් වහන්සේ පෑම් පහස වෙනකොට ස්නානය කරාට පස්සේ ඒ විරේකේ සිද්ධ වෙනවා 30 වෙනි විරේකේ සිද්ධ වෙනවා කියලා හිතුණා. පස්සේ භාගතුන් වහන්සේ ජීවක වෛද්‍යරයාගේ හිත දැනගෙන ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ අවශ්‍ය කරන ස්නානය සඳහා පෑම් පහස වීම සඳහා අවශ්‍ය කරන මුළු පෑම් සකස් කරන්න කිව්වා. ජීවක වෛද්‍යරයා ටික වෙලාවකින් ආපහු ඇවිල්ලා තථාගතයන් වහන්සේට සිහිපත් කරා මේ කාරණය. තථාගතයන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා බාගතුන් වහන්සේ ස්නානය කරන්න. ස්නානය කරන්න, ස්නානය කරනසේක්වා කියලා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ ස්නානය කරනවා. ස්නානය කරාට පස්සේ ඊතුරු විරේකයක් සිද්ධ වෙනවා. පසුව තථාගතයන් වහන්සේ ශරීරය ආපහු තිබ්බා වගේ ප්‍රකෘතිමත් භාවයට පත් වන බව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඡණ්ඩපජ්ජෝත රජුරෝ මේ ජීවක වෛද්‍යරයාට එවලා තිබ්බා සීවෙයක කියන වස්ත්‍රයක්. බොහෝ වස්ත්‍ර 100කට 1000කට ලක්ෂ ගානක වස්ත්‍රයට අග්‍ර වෙන උතුම් වෙන වස්ත්‍රයක්. මේ වස්ත්‍රය ජීවක වෛද්‍යරයාට හිතෙනවා මේ වස්ත්‍රය දරන්න සුදුසු බිම්බිසාර රජුරෝ හෝ තථාගතයන් වහන්සේලා පමණයි කියලා. ජීවක වෛද්‍යරයා මේ වස්ත්‍ර යුගල ඇවිල්ලා ගෙනල්ලා තථාගතයන් වහන්සේගෙන් වරමක් ඉල්ලනවා. තථාගතයන් වහන්සේ සඳහන් කරනවා ජීවක වෛද්‍යවරයාට ජීවකයේ තථාගතවරු වර ඉක්මවලා තියෙන්නේ. වරම් දෙන්නේ ජීවක වෛද්‍යවරයා සඳහන් කරනවා භාගතුන් වහන්සේට මං කැප විදිහ දෙයක් ඉල්ලන්නේ කියලා. පස්සේ තථාගතයන් වහන්සේ අහනවා මොකද්ද? තථාගතයන් වහන්සේත් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකන භික්ෂුන් වහන්සේලා පාංශු කූලිකයි. ඒ නිසා මේ සීවේයක වස්ත්‍රය තථාගතයන් වහන්සේ දරන්න ස්වාමීන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලාට ගෘහපති චීවර අනුදැනවා දාරන්න කියලා. තථාගතයන් වහන්සේ ජීවක වෛද්‍යලාට බොහෝ ධර්මයෙන් අනුශාසනා කරලා පිටත් වෙලා ගියාට පස්සේ භික්ෂුන් වහන්සේලා කැඳවලා සඳහන් කරනවා අද පටන් පාංශු කූලික චීවර වගේම ගෘහපති චීවරත් කැමැති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. පාංශු කූල දරන අයට පාංශු කූලක වස්තු චීවරක් ඒ වගේම ගෘහපති චීවරක් පරිභෝග කරන්න පුළුවන් කියලා. ඒ වගේම තථාගතයන් වහන්සේ ලද දෙයින් සතුටු වීම අගය කරනවා කියලා සිහිපත් කරා. මේ කාරණයක් පින්නවත් මේ සූත දේශනාවේ අවසානයට අවශ්‍ය වෙනවා. මේ ලද දෙයින් සතුටු වීම කියන කාරණේ. ඉතින් මේ කාරණේ නිසා තමයි බොහෝ මිනිස්සු බොහෝ ඒ කාලේ සතුටු වුණා. ස්වාමීන් වහන්සේලාට ගෘහපති චීවරය අනුදැන වදාළපු කාර්ය නිසා බොහෝ පින් කරගත්තා. බොහෝ අය චීවර පූජා කරලා පින් කරගත් බව ඒ විනය පිටකය තුල මහා වග්ග පාළිය තුල සඳහන් කරලා තියෙනවා මේ විස්තරය. ඉතින් මේ ඡණ්ඩ පජ්ජෝත රජුරුවන්ගේ රෝගය සුව කරපු නිසා බිම්බිසාර රජුරුවත් මේ පජ්ජෝත රජුරුවත් බොහෝම හිතවත්කමින් හිටියේ. මේ හිතවත්කම නිසා අජාසත් රජුරෝ බිම්බිසාර රජුරවන්ව ඝාතනය කරලා රජ වුණ කාරණේ නිසා අර්ථ කතාවත් එක්ක විමසලා බලනකොට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා පජ්ජෝත රජුරෝ කියලා තියෙනවා මගේ හිතවත් මිත්‍රයා මරලා රජකම් කරන්නද හිතන් ඉන්නේ කියලා මේ මේ කාරණේ ආරංචි වෙලා ගිය හැකි මේ අජාසත් රජුරවන්ට කුමක්ද හිතුණ කාරණය අජාසත් රජුරවන්ට හිතෙනවා ආක්‍රමණය කරයි වගේ කියලා හිතෙන කාරණය නිසා වෙන්නට ඕනේ මේ කාලේ වෙනකොට මේ සූත්‍ර දේශනාවේ සඳහන් කරලා තියෙනවා රාජගහං පරිසංකාරාපේති සංඤෝ පජ්ජෝතස්ස ආසංකමානෝ අතකෝ ආයස්මා ආනන්දෝ පුබ්බන්න සමයන් නිවාසෙත්වා පච්ච චීවරං ආදාය රාජගහන් පිණ්ඩාය පාවසි. ඉතින් මේ කාලයේ නගරය තුල නොඑක් නොඑක් විදිහේ කර්මාන්තයන් සිද්ධ කරනවා. නගරය ආරක්ෂා පිණිස මේ කාලයේදී මේ වේළුවනාරාමේ වැඩ වාසය කරපු ආනන්ද ස්වාමීන් වහන්සේ කලන්දක නිවාපේ වාසය කරන කාලේ රජගහනුවර පින්දපාතේ පිටත් වෙලා ගියා. පින්දපාතේ පිටත් වෙලා ගියපු ආනන්ද ස්වාමීන් වහන්සේට හිතෙනවා මේ රජගහනුවර පින්දපාතේ යන්න උදෑසන වැඩි. ඒ නිසා මම ගෝපක මොග්ගල්ලාන කියන මේ බ්‍රාහ්මණයාගේ කර්මාන්තය වෙත යන්න ඕනි කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ගෝපක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණයාගේ කර්මාන්තය වෙත පිටත් වෙලා ගියා. මේ ගියාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දුරින්ම එනවා දැක්කපු මේ ගෝපක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණයා සඳහන් කරන ආනන්ද ස්වාමීන් වහන්සේට බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ අනන්තයන් වහන්සේ වාත්මේ වැඩම කරන්න වැඩම කරන්න බොහෝ කාලයකින් යහපතක් වේවා කියලා බොහොම ගෞරවයෙන් වඩම්මලා ආසනයක් පනවලා වැඩ සිටින්න ආසනයක් පනවලා ඔහොත් මිටි ආසනයක් කුඩා ආසනයක් අරගෙන ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඉදිරියේ එකත් පස්ව වාඩි වුණා. මේ ගෝපක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණයා ඉන් අනතුරු ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා. මොකක්ද අහන ප්‍රශ්නය? මේ සූත දේශනාවේ පින්නාත්මේ සඳහන් කරලා තියෙනවා අත්තිනකෝ බෝ ආනන්ද ඒක බික්කූපි තේහි ධම්මේහි සබ්බේන සබ්බං සබ්බතා සබ්බං සමන්නාගතෝ යේහි ධම්මේහි සමන්නාගතෝ සෝ භවං ගෝතමෝ අහෝසි අරහං සම්මා සම්බුද්ධෝති මේ ගෝපක මොග්ගල්ලාන කියන බමුණා මේ සූත දේශනාවේ නමත් ගෝපක මොග්ගල්ලාන සූත දේශනාව මේ බමුණා විමසනවා මොකක්ද අහන ප්‍රශ්නය? තථාගතයන් වහන්සේ තථාගතයන් වහන්සේට හා ਸਰව සම තථාගතයන් වහන්සේ යම් ධර්මයක් අවබෝධ කරගත්තද ඒ ධර්මයට සමාන ධර්මයක් අවබෝධ කරගත්තු භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවද කියලා. මේ කාරණේ අහනවා. ඒතකොට අපි දන්නවා තථාගතයන් වහන්සේ හා ධර්මය අවබෝධ කරගත්තේ ධර්මය හා සමාන ධර්මයක් අවබෝධ කරගත්තු එකම වික්ෂුන් වහන්සේ නමක්වත් ඇත්තේ නැහැ කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කාරණය පැහැදිලි කරනවා මේ ගෝපක මොග්ගල්ලාන කියන බමුණට සඳහන් කරනවා තථාගතයන් වහන්සේ හා සමාන ධර්මයක් අවබෝධ කරගත්තු සර්වාකාරයෙන් අවබෝධ කරගත්තු වෙනම භික්ෂුන් වහන්සේ නමක් ඇත්තේ නැහැ කියන කාරණය මේ ගෝපක මොග්ගල්ලාන බමුණට සඳහන් කරනවා ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාට සඳහන් කරනවා ආනන්ද තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේ නූපන් මාර්ග ඉපදෙව්වා. අනුප්පන්නස්ස මග්ගස්ස උපාදේතා. අසංජාතස්ස මග්ගස්ස සංජාත ජේතා. හෙලි නොකර මාර්ගය හෙලි කරා. අනක්කාතස්ස මග්ගස්ස අක්කාතා තථාගතයන් වහන්සේ මග්ගඤ්ඤෝ මග්ගවිදූ මග්ග කෝවිදෝ මාර්ගය දන්න මාර්ගය අවබෝධ කරගත්තු මග්ග කෝවිදෝ කියන මාර්ගය නිවැරදි ආකාරයෙන් දක්ෂ තථාගතයන් වහන්සේ මග්ගානුගාච පන ඒතරෙහි ශාවකා විහරಂತಿ පච්චා සමනා ගතාති තථාගතයන් වහන්සේ හෙලි කරපු මාර්ගය ගමන් කරන්නේ තථාගතයන් වහන්සේ ශ්‍රාවකයෝ තථාගතයන් වහන්සේ තමයි මාර්ගය හෙලි කරේ කියලා මේ බමුණට මේ ආනන්ද තෙරුන් වහන්සේ පැහැදිලි කරනවා ඉතින් තථාගතයන් වහන්සේ හා ਸਰව සම වෙන වික්ෂුන් වහන්සේ කමක් නමක් නැති බව මේ ගෝපක මොග්ගල්ලාන බමුණට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. ඉන් අනතුරුව මේ ස්ථානයට පැමිණෙනවා. මේ කතාබහ අතරතුර පැමිණෙනවා මේ රජගහනුවර පරීක්ෂා කිරීම සඳහා යොදවලා තිබුණ මේ වස්සකාර කියන මහා අමාත්‍යා වස්සකාර කියන මහා අමාත්‍යා මේ අසලට එනවා. මේ තැනට එනවා. මේ අවස්ථාවේදී පින්වත්නි වස්සකාර කියන මේ මහා අමාත්‍ය ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ සිටින ඒ මෝපොමුගල්ලාන කියන බ්‍රාහ්මණයාගේ කර්මාන්තය පිළිබඳ දැනගන්නට එන්නේ. ඒ අවස්ථේ ආනන්ද ස්වාමීන් වහන්සේනවා දැකලා සතුට සාමීචියේ යෙදලා විමසනවා. මං එන්න කලින් මොන වගේ කතාවකද යෙදුනේ කියලා. මේ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කරනවා මේ කතාව. මොහු ආපු ප්‍රශ්නය ගෝපකොමග්ගල්ලාන කියන බ්‍රාහ්මණයා ආපු ප්‍රශ්නය පැහැදිලි කරනවා. ඒකට ලබලා දුන් උත්තරෙත් සඳහන් කරනවා. ඉන් අනතුරුව මේ වසකාර කියන මහා මාත්‍යා අහන ප්‍රශ්නයක්. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා මෙහෙම ප්‍රශ්නයක්. මොකක්ද අහන්නේ? මේ වස්සකාර මහා මාත්‍ය අහන ප්‍රශ්නයක් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් තථාගතයන් වහන්සේගේ ඇවෑමෙන් පසුව පිරිනැමීමෙන් අනතුරුව තථාගතයන් වහන්සේ සම්මත කරලා තියනවාද මෙහෙම පිරිසරණ කරගන්න පිළිත කරගන්න වික්ෂුන් වහන්සේ නමක් එහෙම සඳහන් කරලා තියනවාද කියලා වස්සකාර බමුණ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් විමසනවා අර කාරණේ සඳහන් කරාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරාට පස්සේ ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා ආපු ප්‍රශ්නය මේක කියලා සඳහන් කරාට පස්සේ මේ වස්සකාර බ්‍රාහ්මණයා වස්සකාර කියන මහා මාත්‍යා අහනවා මේ ප්‍රශ්නය ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා නෑ එහෙම සඳහන් කරලා නෑ තථාගතයන් වහන්සේ ඇලෑමේ මේ භික්ෂුන් වහන්සේ සාරණ කරගන්න කියලා එහෙම සඳහන් කරේ නැහැ කියලා. වස්සකාර මහාමාත්‍ය අහනවා ඊළඟට එහෙනම් භික්ෂු සංඝයා විසින් සංඝයා විසින් සම්මත කරගෙන තියනවාද? ඉස්තර භික්ෂූන් වහන්සේලා විසින් සම්මත කරගෙන ඉන්නවද? මේ ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ ගැවැවීමේ මහු සරණ කරගන්න කියලා සඳහනක් කරගෙන තියනවද? කතා බහ කරගෙන තියනවද කියලා දෙවෙනියට තව ප්‍රශ්නයක් අහනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ කාරණේ සඳහන් කරනව නැහැ කියලා තථාගතයන් වහන්සේම දේශනා කළත් නැහැ සංඝයා විසින් සම්මත කරගෙනත් නැහැ කියලා. මේ කාරණය වසකාර මහා මාත්‍ය දැනගෙන අහනවා එහෙනම් ඔබ වහන්සේලා පිළිසරණක් නැහැ. ඔබ වහන්සේලා පිළිසරණක් නැතුව කොහොමද සමගියෙන් වාසය කරන්නේ කියලා. සමගි සම්පන්නව වාසය කරන්නේ කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අපි පිළිසරණක් නැත්තේ නැහැ. අපි සරණක් තියෙනවා. අපි ඒ සරණ තමයි ධර්මය. අපි ධර්මය පිළිසරණ කරගෙන වාසය කරන්න කියලා. මේ කාරණේ පින්වත්නි ඒ කාලේ වෙනකොට බොහෝ අන ශාස්ත්‍රවරු නිගණ්ඨනාථ පුත්ත අජිත කේසකම්බලාදී ඒ අය මේ වෙනකොට ඇත්තේ නැහැ. ඒ අයගේ ඒ නිගණ්ඨ ශාස්ත්‍රවරයා මරණයටපත් වුණාට පස්සේ බොහෝ ඒ දේ විනාශ වෙලා ගියා. ඒ අය කැඩිලා බිඳලා ගියා. ඒ කාරණයෙන් ඒ ප්‍රදේශයේ සාකච්ඡාවක් තිබුණා තථාගතයන් වහන්සේත් උසස් කුලයෙන් ඇවිල්ලා පැවිදිලා ඉන්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේගේ ඇවෑමෙන් මේ භික්ෂුන් වහන්සේලාටත් සමගිව වාසය කරගන්න බැරි වෙයි කියන අදහසක් තිබුණා. ඒ නිසා විය හැකි මොවුන් මේ අහන ප්‍රශ්නේ වසකාර බ්‍රාහ්මණය අහන්නේ එහෙනම් කොහොමද මේ සමගිව වාසය කරන්නේ? තථාගතයන් වහන්සේ ඒ ඇලෑමෙන් කොහොමද මේ සමගියෙන් වාසය කරන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ධර්මය අපි සරණ කරගෙන ඉන්නේ කියලා. වස්සකාර බ්‍රාහ්මණයා මේ වස්සකාර කියන මහා මාත්‍ය අහනවා නැවත ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ආනන්ද අර කියපු ප්‍රශ්න දෙක අහනවා. මම තථාගතයන් වහන්සේ ගැලෑමෙන් වික්ෂුන් වහන්සේ නම සම්මත කරගෙන තිනවා තථාගතයන් වහන්සේ එසේත් නැහැ කියලා සඳහන් කරා. දැන් තථාගතයන් වහන්සේගේ එදා මේ සංඝයා විසින් සම්මත කරගෙන ඉන්නවද කවුරු හරි භික්ෂුන් වහන්සේ නම පිළිහිට කරගන්න ඕනේ කියලා? එහෙමත් නැහැ කිව්වා. එහෙමත් නැහැ කියලා සඳහන් කරා. එතකොට සරණක් නැද්ද කියලා විමසනවාට පස්සේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරා එන ධර්මය අපි සරණ කරගෙන ඉන්නේ කියලා. මේ කාරණේ මට පැහැදිලි නැහැ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට වාසකාර බ්‍රාහ්මණය අහනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. කොහොමද සමගි සම්පන්නව වාසය කරන්නේ භික්ෂුන් වහන්සේලා? මේ පින්නත් අය දන්නවා තථාගතයන් වහන්සේ ඒ සියල්ල දන්න සියල්ල දකින සර්වඥ වූ තථාගතයන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට විනය ශික්ෂාවන් පනවලා තියෙනවා. විනය ශික්ෂාවන් පනවලා තියෙනවා අඩ මාසකට සැරයක්. පොහොය විචාලන්න. පොහොය කිරීම ආදිය සිද්ධ කරන්න තථාගතයන් වහන්සේ අනදනව දාලා තියෙනවා. එනිසා ඒ කාලේ ඉඳන්ම අද දක්වාම ඒ උතුම් වූ මහා සංඝරත්නය හේමන්ත ගිම්මාන වස්සාන කියන මේ ඍතු තුනේදීම අඩ මාසකට සැරයක් පොහොය විචාරනවා. සීමාවට එකට රැස් වෙලා එක ගමක ප්‍රදේශයක වාසය කරන ස්වාමීන් වහන්සේලා එකතු වෙලා කටපාඩම් තියෙන ස්වාමීන් වහන්සේ නමක් ලව්වලා ප්‍රාතිමෝක්ෂය කියන ඒ විනය ශික්ෂාවන් සජ්ජහායනා කරනවා. ඉතින් ඒ වගේ අපිරිසුදුභාවයන් තියෙනවා නම් ඒකට ධර්මානුකූලව පිළියම් කරගන්නවා කියලා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ පොහොය කිරීම පිළිබඳව මේ වස්සකාර කියන මහා මාත්‍යයට පැහැදිලි කරනවා. එතකොට මොහුට තේරෙනවා එහෙනම් මේ කාරණේදී ඔහුට වැටහෙනවා එහෙනම් ධර්මය තමා කරන්නේ. ඔබ වහන්සේලාව රකින්නේ ධර්මය. ධර්මයේ තමයි ධර්මයෙන් තමයි මේ දේ කරන්නේ කියලා තේරෙනවා. ඉන් අනතුරු වස්සකාර මහා මාත්‍ය අහනවා තව ප්‍රශ්නයක්. මේ කාලේ වෙනකොට ඔබ වහන්සේලා පුද සත්කාර කරන, ගරු සත්කාර කරන, ආශ්‍රය කරන ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවද? වික්ෂුන් වහන්සේ නමක් ඉන්නවද? ආනසාවන් වහන්සේ මේ අහන ප්‍රශ්නයටත් සඳහන් කරනවා මේ කාලේ අපි එහෙම පුද සත්කාර කරන, ගරු සම්භාවනා කරන එහෙම කෙනෙක් ඇත්තෙත් නැහැ. ඊට පස්සේ ආපහු අහන වසකාර මහා මාත්‍යා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් විමසනවා. මේ කාරණේ මොකක්ද එහෙනම්? මට මේක තේරෙන්නේ නැහැ. අර අහපු ප්‍රශ්න තුනම ආපහු අහනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. හැබැයි මේ කාරණේ කාරණා 10ක්. තථාගතයන් වහන්සේ දස ප්‍රසාදනීය ධර්මයන් දේශනා කරලා තියෙනවා. මේ මේ තථාගතයන් වහන්සේ මේ ප්‍රසාදනීය ධර්මයෙන් යුක්තව වාසය කරනවා නම් එහෙම මහණෙක් ඉන්නවා නම් එහෙම කෙනෙක් ඉන්නවා නම් අන්න ඔහුට අපි පුද සත්කාර කරනවා ගරු සම්මාන කරනවා සේ ආශ්‍රය කරන ආශ්‍රය නිස්සය කරනවා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ වස්සකාර මහා මාත්‍යයට සඳහන් කරනවා වසකාර මහා මාත්‍යයට සඳහන් කරනවා මොනාදේ කාරණා ටික දස ප්‍රසාදනීය ධර්මය මොනවාද කියලා මේ වස්සකාර මහා මාත්‍යයට සඳහන් කරන ආනන්ද ස්වාමීන් වහන්සේ දස ප්‍රසාදනීය ධර්මය. පළවෙනි කාරණය තමයි පින්වත්නි ඉද බ්‍රාහ්මණ බික්කු සීලවා හෝති. මොකද්ද සිල්වත් භාවය? කොහොමද ඒක විස්තර වෙන්නේ? පාතිමෝක්ක සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවේ සමාදාය සික්කති සික්ඛාපද වේසු තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ප්‍රාතිමෝක්ෂය සතර අපායට වැටෙන්න දෙන්න නොදී ආරක්ෂා කරන අර්ථයෙන් ප්‍රාතිමෝක්ෂය කියනවා චතසු අපායේසු වට්ටම් දුක්ඛේසුතු අපතමානේ කත්වාදාරේති ධම්ම ධර්මය එහෙම සඳහන් කරනවා ඒතර පාතිමෝක්ෂය කියන්නේ මේ විනය ශික්ෂාව කියන්නේ සතර අපායන්ට රැඳෙන්න නොදී ආරක්ෂා කරනවා කියන අදහසක්. එතන මේ විනය ශික්ෂාවන් ආරක්ෂා කරනවා, දිහිමියෙන් ආරක්ෂා කරනවා, ආචාර ගෝචර සම්පන්න වාසය කරනවා, ආචාර ගෝචර සම්පන්න ප්‍රදේශවලයි වාසය කරන්නේ. අනුමාත්‍ර වර්ධෙහි පවා බය දකිනවා. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාර. අනුමාත්‍ර වර්ධෙහි පවා බය දකිනවා ස්වාමීන් වහන්සේලා. දී හිමියෙන් සීලය ආරක්ෂා කරනවා. මේ පින්නන්ත අහලා ඇති මොනතරම් විදිහට තථාගතයන් වහන්සේ පනෝපුවේ ශික්ෂාවන්වල හික්මනවද ස්වාමීන් වහන්සේලා අම්බකාද කියලා ස්වාමීන් වහන්සේ නමක් ගැන මේ පින්නතුන් අහලා ඇතිනේ තෙරුන් වහන්සේ කලන්ති හැදිලා එතන අඹගස මුල වැටුණා නමුත් නොපිලගත්තු ආහාරය අරගෙන තමන්ම වැළඳුවේ නැහැ දෙවි හිමියන් සීලය ආරක්ෂා කරා මේක දැක්ක මෙතනින් ගියපු පාස්ක මහත්තයෙක් මේ ස්වාමීන් වහන්සේලා මේ විනය ගරුක භාවය නිසාමයි කියලා දැනගෙන අඹ අරගෙන මිරිකලා ස්වාමීන් වහන්සේට ලබලා දීලා අඹ යුස වළඳන්න දීලා කලන්ති නිසා මේ ස්වාමීන් වහන්සේව කරේ තියාගෙන අරගෙන යනවා. මගරි ස්වාමීන් වහන්සේට සිහි ඇවිල්ලා මේ කර උඩ යනකොටම කල්පනා කරනවා. මේ ස්වාමීන් වහන්සේගේ සීලය මෙනෙහි කරලා කර උඩදීම පින්වත්නි මගපල ලැබපු බව ධර්ම සාහිත්‍යයේ සඳහන් කරලා තියෙන්නේ. ඒතර ස්වාමීන් වහන්සේලා ආචාර ගෝචර සම්පන්නව දිවි හිමියෙන් මේ සීලය ආරක්ෂා කරගත්තා. තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන මේ දස ප්‍රසාදනීය ධර්මයන් අතරින් දෙවෙනි කාරණය ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා බහුසුත භාවය. ධර්මයේ දන්නා භාවය. ධර්මයේ තියෙන දේ අහලා ධාරණය කරගෙන දතා වචසා පරිචා වචනෙන් පුරුදු කරගෙන ditthiya suppati viddha කියන විදිහට තමන් ඒ දෘෂ්ටිය පිරිසිදු කරගෙන ප්‍රඥාව කියන කාරණේ දක්වාම අවබෝධ කරගන්න මට්ටමටම ධර්මය දරා ගැනීම බෞසුතභාවය ඊළඟට සන්තුෂ්ටිය අර අපි මතක් කරපු ආකාරයට සිව්පසේ චීවර සේනාසන ගිලානප්‍රත්‍ය ආදී සිව්පසයෙන් සතුට වීම ලද ලැබුණු දෙයින් විතරයි ලැබිච්ච චීවරයෙන්, ලැබිච්ච පින්ඩපාතයෙන්, ලැබිච්ච සේනාසනේ, ලැබිලි ගිරම්පසෙන් සතුටු වෙනවා. වික්ෂුන් වහන්සේලා. ඊළඟට චතුර්ථ ධානය දක්වාම මේ විතක්ක ਵਿਚාර සහිත ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත මේ ධානයන් ලබාගෙන ප්‍රථම ධානය විතක්ක ਵਿਚාර රහිත ဒုတိ ය ධානය ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධානය සුඛ ඒකාග්‍රතාව සහිත චතුත ධානය කියන මේ ධාන හතර ලබා ගන්නවා. ඊළඟට මේ ධාන හතර ලබාගෙන නොඑක් විදිය හෘදි ප්‍රාතිහාර්ය දක්වනවා. ඊළඟ කාරණේ දිබ්බසෝත. දිබ්බසෝතය කියන්නේ පෙර බොහෝ දුර තියෙන ශබ්ද පවා දිව්‍ය ශබ්ද පවා අහන්න පුළුවන් ආකාරයට වර්ධනය කරගන්නවා. ඊළඟට පරිත්‍ත්ත විදාන ඥානය. මේ ඥානය හත්වෙනි කාරණේ පරිත්‍ත්ත විදාන ඥානය. අන් අයගේ හිත දැනගන්න ඥානය සරාග හිතක් විරාග හිතක් දෝෂ දේශ සහිත හිතක් අදෝෂී හිතක් කියලා මේ විදිහට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා ඊළඟට පුබ්බේ නිවාසානුසති ඥානය පෙර විසු කඳ පිළිවෙල දකින ඥානය ඊළඟට චතුූපාද ඥානය ඊළඟට ආසවක්ඛය කියන ඥානය ලබා ගන්නවා මේ මේ 10 පිළිබඳව දස ප්‍රසාදනීය ධර්මයන් පිළිබඳව ආනන්ද ස්වාමීන් වහන්සේ මේ වසකාර මහා මාත්‍යයට සඳහන් කරනවා. මේකෙන් සතුටු වෙලා එතන හිටපු උපනන්ද කියන අමති කෙනෙකුත් විමසනවා. මේ කාරණේ ඒකාන්තයෙන්ම ගරු කටයුතු ගරු සැනකෙලි දක්වන්නේ සුදුසුයි කියන කාරණය මේ අමාත්‍ය විසින් සඳහන් කරනවා. එවලේ මේ මහා අමාත්‍ය අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මේ කාලේ කොහෙද වැඩ සිටින්නේ? මේ කාලේ පින්වත්නි සඳහන් කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. මේ වස්සකාර මහාමාත්‍ය දැනගෙනමයි අහන්නේ. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ කාලේ වේළුවනාරාමයේ වැඩ වාසය කරන්නේ. ඊට පස්සේ අහනවා වේළුවනාරාමයේ බොහොම සිත් අලවා වාසය කරනවාද කියලා. රමණීයයි බොහෝ ජනයාගෙන් ශුන්‍යයි මේ විදිහට විමසනවා. ඊට පස්සේ සඳහන් කරනවා ඔබ වගේ පාලකයන් නිසා මේ වේළුවනාරාමය බොහොම රමණීයයි. සිත් අලවා වාසය කරන්න පුළුවන් කියලා සිහිපත් කරනවා. මේ කාරණේ අට කතාවේ පින්නාදී සිහිපත් කරනවා. මොහු මේ වනය පිළිබඳව විමසන්නේ බොහෝම පින්වත්නි තථාගතයන් වහන්සේ වැඩ වාසය කරන සමයේදී මොහුට සිද්ධ වෙනවා මේ වගේ විපත්තියක් මොකද්ද සිද්ධ වෙන්නේ වස්සකාර මහා මත්ත්‍යා ගිජ්ජකූට පර්වතයෙන් බහින කච්චායන මහරහතන් වහන්සේ දැකලා සඳහන් කරනවා න වඳුරෙක් වගේ කියලා කියනවා වචනය. ඒ කියපු වචනෙට තථාගතයන් වහන්සේ සඳහන් කරනවා මොහු පිරිස අතරේ සඳහන් කරනවා මොහු කච්චායන මහරහතන් වහන්සේගෙන් සමාව ගත්තේ නැත්නම් මේ වේලවනා රාමේ වඳුරෙක් වෙලා ඉපදෙනවා කියලා. පස්සේ මොහු දැනගත්ත මොහුට සඳහන් කරනවා තථාගතයන් වහන්සේ කියපු කාරණය ආරංචි වෙලා මොහු වේලවනාරාමේ ගස් කොළන් වවනව වඳුරෙක් වුණාට පස්සේ ආහාර කරගන්න. බලන්න පින්නාද ඒ සමයේදී සමාව ගන්න බැරි වෙනවා. සමාව ගන්න බැරි වුණා. සමාව ගත්තේ නැහැ. ඔහු අදත් ඒ වේලවනාරාමේ වඳුරෙක් කියලා ඉපදෙච්ච බව ඒ කාලේ ඒ කාලේ වස්සකාරය කියලා අඳගහපුවාම ඒ වඳුරා පින්නාන්ති එනවා කියලා සඳහන් කරලා තියෙනවා අටුවාව තුල. ඒ කාර්යය නිසායි මොහු ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් විමසන්නේ මේ වේලවනාරාමය පිළිබඳව. පස්සේ මේ වසකාර මහා මාත්‍යා මේ වේලවනාරාමයේ සිට අලවගෙන වාසය කරනවා ඒකාන්තයෙන්ම ස්වාමීන් වහන්සේලා ධානව වඩන්න සුදුසුයි කියලා සිහිපත් කරනවා. තථාගතයන් වහන්සේගෙත් මං ධාන පිළිබඳව අහලා තිබුණා. තථාගතයන් වහන්සේ ධාන වර්ණනා කරා, සියලු ධානන් වර්ණනා කරා කියලා සිහිපත් කරනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් සඳහන් කරනවා තථාගතයන් වහන්සේ සියලු ධානයන් වර්ණනා කරේ නැහැ. තථාගතයන් වහන්සේ වර්ණනා කරේ විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේහි ධම්මේ කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් අයින් වුණ ඒ ධ්‍යාන වර්ණනා කරේ තථාගතයන් වහන්සේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ මහා මාත්‍යයට විස්තර කරනවා දීර්ඝව විස්තර කරනවා ඊළඟට පින්නත් මේ මේ වස්සකාර මහා මාත්‍ය සඳහන් කරාට පස්සේ මේ කාරණයෙන් පස්සේ පිටත් වෙලා යනවා පිටත් වෙලා ගියාට පස්සේ වන්දනා කරලා සතුටින් අනුමෝදන් වෙලා අපිට බොහෝ වැඩ රාජකාරී තියෙනවා කියලා සිහිපත් කරලා පිටත් වෙලා යනවා. ගියාට පස්සේ ගෝපක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණය නැවත විමසනවා. අර අහපු මුලින් අහපු කාරණේ නැවත විමසනවා. ආනන්සාංශ සඳහන් කරනවා මම ඒකට පිළිතුරු ලැබලා දුන්නා, උත්තරේ ලැබලා දුන්නා කියලා. නමුත් නැවතත් ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා තථාගතයන් වහන්සේ හා සමාන වෙන ධර්මයෙන් සමාන වෙන වික්ෂුන් වහන්සේ නමක් ඇත්තේ නැති බව මේ ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාට සඳහන් කරනවා. ඉන් අනතුරු සූත දේශනාව මෙතනින් පින්වත්නි අවසන් වෙනවා. ඉතින් මේ කාරණාවන් පින්වත්නි මේ සූත දේශනාවන් කියවලා මේ පින්වත් අයත් ශ්‍රවණය කරලා දැනගෙන ත්‍රිපිටකයේ අටුවාව පරිශීලනය කරලා දැනගන්න බොහෝම වැදගත්. බෞද්ධ භාවය ඇති කරගන්න. සුතදර භාවය ඇති කරගන්න ඇසූ පිරූතෙන් ඇති බවමයි ධර්මයේ පිටබඳව ඇසූ පිරූතෙන් ඇති බවමයි බහුසුත භාවය. එනිසා පින්නත් අයට අද දවසේ මේ දේශනා කරපු දේශනාව මේ පින්නත් අයට තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මම අවබෝධ කරගන්න මේ ධර්ම ශ්‍රවණේ ආනිසංසයන් හේතුවක්ම වේවා පිහිට පිනිස පවතිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති